දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය මූලික කරගෙන දේශනා මාලාවක් පවත්වාගෙන යනවා. ඉතින් මේ දේශනා මාලාව තුළ අපි උත්සාහවන්ත වෙනවා මේ පොට්ටපාද සූත්‍රය මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන යම් ධර්මයක් තියෙනවා නම් ඒක යම් තාසුරකට තේරුම් ගන්න. ඒ තුළින් අපි භාවනාවට ඒ ධහම උපයෝගී කරගන්න. ඉතින් අපි නැවතත් කෙටියෙන් මතක් කරගත්තොත් මෙතෙක් අපි කළ කරපු සාකච්ඡාව එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පින්නපාතේ වැඩම කරනවා. ඒ උන්වහන්සේ අදහස් කරනවා තව ටිකක් වෙලාව තියෙනවා පින්නපාතේ වඩින්න. ඒ නිසා මේ පොට්ටපාද ඇතුළු පිරිස ඉන්න එම ස්ථානයට වැඩම කළා යම් සාකච්ඡාවක් කරුවා නම් වටිනවා කියලා උන්වහන්සේ දෙසට වැඩම කරනවා. ඒ වෙලාවේදී පොට්ටපාද ඇතුළු පිරිස තේරුමක් නැති කතාවල නිරතලා හිටියේ. ඉතින් ඒ අය හැබැයි පොට්ටපාද උපදෙස් දෙනවා මේ බුදුරජාණන් වහන්සේ වඩිනවා උන්වහන්සේ විශේෂයෙන්ම තුෂ්ණීම් භූත භාවයට නිශ්ශබ්ද භාවයට බොහොම කැමති කෙනෙක්. ඒ නිසා අපි සියලු දෙනාම නිශ්ශබ්දවම එතකොට අපේ මේ නිශ්ශබ්ද භාවය දැකලා භාගතුන් වහන්සේ මේ අපි වෙතට වැඩම කරાવી කියලා පොට්ටපාද තමන්ගේ පිරිසට උපදෙසක් දෙනවා. එතකොට අනිත් සියලු දෙනාම නිශ්ශබ්ද වෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩම කරනවා. ඊට පස්සේ පොට්ටපාදත් එක්ක සාමාන්‍ය සතුට සාමිච්චි කතාවට යෙදුනට පස්සේ පොටපාදට උමනා වෙනවා එක්තරා ප්‍රශ්නයක් निराකරණය කරගන්න. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මීට කලින් වතාවකදී විවිධ මත දරන්නන් අතර විවිධ දෘෂ්ටි ලක්තීන් දරන්නන් අතර ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ තමයි මේ සංඥාව කියන එක කොහොමද ක්‍රමානුකූලව කෙනෙක් තුලින් දුරවන් කරන්නේ. ක්‍රමානුකූලව ඉවත් කරන්නේ නැති කරන්නේ. කියන ප්‍රශ්නේ තමයි නගලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය ඒ පිරිස එක එක විදිහට සාකච්ඡා කළා. ඇතම් කෙනෙක් කිව්වා මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද සංඥාව කියන්නේ මේ ඒක සම්පූර්ණයෙන්ම පහළ වෙන කිසිම හේතුවක් සහිතව නෙමෙයි. හේතු රහිතවයි. ඒ නිසා කිසි පාලනයක් නැහැ. ඒ නිසා මේ බඳු හේතු රහිතව පහළ වෙච්ච සංඥාව තියෙනකොට කෙනෙක් සංය වෙනවා. නැතිකොට නැති අවස්ථාවේදී එයාට මුකුත් කරගන්න බැරි වෙනවා. තව කෙනෙක් කිව්වා නෑ එහෙම නෙමෙයි. මේ සංඥාව ඇවිල්ලා සම්පූර්ණයෙන්ම දෙවියන්ගේ අතේ තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේ බල සම්පන්න දෙවිවරු. ඒගොල්ලෝ තමයි මේ මිනිස්සෙක්ගේ හිතට සංඥාව දාන්නේ. ඒ වෙලාවේදී මේ මිනිස්සයා සංඥේ වෙනවා. ඒ දෙවිවරු යම් වෙලාවක ඒක ඉවත් කරා නම් එයාට එහෙම හැංගියා හැංගීමක් නැති වෙනවා කියලා. තවත් පිරිසක් ගෝවා නැහැ දෙවිවරු නෙමෙයි මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා බොහොම බල සම්පන්න. ඒ අය තමයි මේ සංඥාව ඇතුළත් කරන්න කියලා. තවත් කෙනෙක් කිව්වා මේ සංඥාව කියන්නේ කෙනෙක්ගේ ආත්මය. ඒ සංඥාව සහිත ආත්මය පවතිනකොට ඒ කෙනා සංඥී වෙනවා අනිත් වෙලාවෙදී එහෙම එකක් නැහැ කියලා. ඉතින් මේ විදිහට විවිධ මත ඒ ඒ අය ඉදිරිපත් කළා. ඉතින් ඒ අවස්ථාවේදී මට බුදුරජාණන් වහන්සේව සිහි වුණා. ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් සපයන්න බොහොම තත්වයක සිටින බව මට තේරුම් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි කෙරේ කරුණාවෙන් මෙන්න මේ ප්‍රශ්නෙට දැන් පිළිතුරක් අපිට දෙන්න කියලා පොට්ටපාද ඒ අතීත සිදුවීම මතක් කරලා දෙනවා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පළමු කොටම අර සංඥාව පහළ වීම කිසිම හේතුවක් නැතුවයි සිද්ධ වෙන්නේ කියපු ඒ අහේතුක වාදය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ හේතු සහිතවයි සංඥාවක් පහළ වෙන්නේ. ඒ නිසා අර ඒ ලබ්ධිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රධානම කාරණාව තමයි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධති කියන කාරණය. මේ ශික්ෂාවක් තුළින් පුහුණුවක් තුළින් කෙනෙකුට පුළුවන් වැඩගත් තමන්ට ප්‍රයෝජනයක් තියෙන තමන්ට යහපත සලසන යම් සංඥාවන් උපදවා ගන්න ඒ වගේම තමන්ට අයහපත සලසන තමන්ට පරිහානිය සලසන යම් සංඥා දුරු කර ගන්නත් මෙන්න මේ වන්දු ශික්ෂාවකින් පුළුවන් එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ බඳු ශික්ෂාව අපිට ටික ටික කියලා දෙනවා. එතකොට කලින් මම මතක් කරා වගේ මේ අහන ප්‍රශ්නය. කියන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර කොහොමද මේ සංඥාවන් දැනගෙනම නිරුද්ධ කරන්නේ, දුරු කරන්නේ කියන මෙන්න මේ ප්‍රශ්නය අතරම අපිට වෙනස් විදිහට අර්ථකථනය කරන්න පුළුවන් අපේ හිතේ පහළ වෙන විවිධාකාර ප්‍රපංචයන්. ප්‍රපංච සංඥා ප්‍රපංච සංඥා සංඛාව. ඒ කියන්නේ ප්‍රපංච ප්‍රපංච තුලින් ගොඩනැගිච්ච විවිධාකාර සංඥාවන්, ගිනීම්, හඳුනා ගැනීම මේ සියල්ල ක්‍රමානුකූලව දුරු කිරීමක් ගැන තමයි එහෙමනම් මේ සාකච්ඡා වෙන්නේ. උද්දේක් සංඥාවන් කියන විතරක් ගත්තහම ඒකේ ඒ තරම් අපිට ගැඹුරක් තේරෙන්නේ නැහැ. වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් මේ සංඥාවන් මූලිකව වෙලා තමයි මනුස්සයෙගේ හිතේ දෙවි කෙනෙක්ගේ හිතේ විවිධාකාර ප්‍රපංචයන් ගොඩනගන්නේ. තේරුමක් නැති කතාවන්, තේරුමක් නැති හිතලුවන්, කල්පනාවන්, කල්පනාවන් කෙනෙක්ගේ හිතේ ගොඩනගන්නේ මේ සංඥා මූලික කරගෙන. සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍රයේ දේශනා කරනවා. ඉතින් එතකොට යම්ස කෙනෙක්ට පුළුවන්කමක් ලැබුණොත් ප්‍රමාණිකෝලව මේ සංඥා ටික ටික නිරුද්ධ කළා මේ අත්හැරලා දාන්න. ඒ කියන්නේ අපේ හිතේ ප්‍රපංචත් ක්‍රමානුකූලව දුර වෙලා යනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ කතා කරන මාතෘකාව සෑහෙන භාවනාවට අදාළයි විපස්සනාවට අදාළයි. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරත් සමහරට අපිට හිතෙන්න පුළුවන් භාවනාවට විතරක් අදාළ කළා මේ පිළිතුර දෙවි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා පුළුල්ව තමයි මේ ප්‍රශ්නය දකින්නේ. මේ සංඥා ක්‍රමානුකූලව පියවරෙන් පියවර දැන දැන දුරු කරන ප්‍රතිපදාව, ප්‍රපංච සමනය කරන ප්‍රතිපදාව මේ සමස්තයක් වශයෙන් ගත්තාම සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන ඔස්සේම පැවැත්විය යුතු බව බුදුරජාණන් වහන්සේ මේ පොට්ටපාල සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඒ නිසා විසඳුම පටන් ගන්න ශික්ෂාවෙන්. සමන් මේ විසඳුම පටන් ගන්න සීල ශික්ෂාවෙන්. ඒතර සීලය තමයි මුලින්ම ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ පොට්ටපාද අතුළු පිරිස විශේෂයෙන්ම නෙක්ඛම්මයක් කරව පිරිසක් නිසා එයාට උපෝස් මේ භික්ෂුන් වහන්සේලා රකින්න උපසම්පදා සීලය මට්ටමෙන්ම කියලා දෙනවා. ඒ නිසා පුළුල් විස්තරයක් සීලය හා සම්බන්ධයෙන් පුළුල් විස්තරයක් සූත්‍රයේ මුල් කොටසදී අන්තර්ගත වෙනවා. ඒක අපි ඒවා සාකච්ඡා කළා. ඊට පස්සේ බුදුන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැනත් දේශනා කරනවා. ඊට පස්සේ සත්සම්පජඤ්ඤයෙන් යුක්ත වීම ගැනත් දේශනා කරනවා. මොකද කෙනෙක් සිල්වත් වෙලා ඊළඟට ඉන්ද්‍රිය සංවරය පවත්වමින් පුළුවන් තරම් තමන්ගේ ඉඳුරන් හරහා නැවතත් කෙලෙස් ඇති නොවන ආකාරයට වග බලා ගනිද්දී දැන් එයාට පුළුවන් පහසුවෙන්ම සතිය උපදවා ගන්න. මේ කරන කරන වැඩේට සිහිය එළඹ වාසය කරන්න එයා උත්සාහන්ත වෙනවා. නිකාම් හිතට ඉබාධාට යන්න නොදී පුළුවන් තරම් එළඹ සිට සිහියෙන් කටයුතු කරන්න මේ යෝගාවචරය එතනත්තා උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි සතියෙන් පමණක් නොනවති මේ සතිමත් වෙච්ච අරමුණ දිහා සූක්ෂමව දකින්න. විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න, ගැඹුරට දකින්න, විනිවිද බලන්න උත්සාහන්ත වෙනවා. සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ සතියත් සම්පජඤ්ඤයත් අත්කල් බඳගෙන දැන් එයා සැහෙන ආධ්‍යාත්මික ජීවිතයකට අවතීර්ණ වෙනවා. සන්තුත්‍ය සමන්නාගතෝ කියලා දැන් මේ සියලු කටයුතු සිද්ධ වෙද්දී හිතේ තියෙන බොහොම සැහැල්ලුවක්. හිතේ තියෙන සතුටක්. දැන් වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් දේශනා කරන නිසා මෙතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙන්නේ වික්ෂුන් වහන්සේ කෙනෙක් යැපීම සඳහා පාවිච්චි කරන මේ චීවර, සේනාසන, පින්නපාත, ගිලම්පස කියන මෙන්න මේ සිව්පසය සම්බන්ධයෙන් උන්වහන්සේගේ හිතේ තියෙන තෘප්තිමත් බවක්. සමහරවිට සතුට ආහාරයක් ලැබෙන්න පුළුවන් ඒත් හිතේ කැළඹීමක් නැහැ. සමාහලාවට ප්‍රණීත ආහාරයක් ලැබෙන්න පුළුවන්. ඒත් හිතේ උද්දාමයක් නැහැ. එක්තරා අන්දමක මධ්‍යස්ථ බවක්, තෘප්තිමත් බවක්, සතුටක්, සැහැල්ලුවක් තමයි හිතේ පවත්තන්නේ. ඉතින් මේක ඇත්තටම ගිහි ජීවිතයට අදාළයි. මොකද අපි ගිහි ජීවිතයේදීත් විවිධාකාර දේවල් ඔස්සේම දුවන්න පටන් ගත්තොත්, විවිධාකාර සුඛෝපභෝගී දේවල් ඔස්සේම අපි දුවන්න පටන් ගත්තොත්, ලද දෙයින් සතුට වෙන්නේ නැත්නම් අපේ තරම තේරුම් අරගෙන නෙමෙයි නම් අපි කටයුතු කරන්නේ. ඉතින් එතකොට ලොකු මේ කටදරයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි දන්නේ නැත්නම් අපේ ආදායම අපේ ආදායමට සැලලන්නේ නැතුව නම් අපි වේදම් කරන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ණය වෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා <clears throat> යම්ස කෙනෙක්ට පුළුවන් නම් මෙන්න මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය දිනු කරගෙන ඒ තමන්ගේ හිතේ සැහැල්ලුවක් සතුටක් ප්‍රීතියක් පවත්වන්න ඉතින් ඒක ආධ්‍යාත්මික ජීවිතයට ලොකු අත්දැකීමක් අපේනවා. මොකද මේ තෘප්තිමත් බව, මොකද දෙයින් සතුටු වීම ඒ හිතේ තව එහාට ගුණයක් දිනු කරන්න අවශ්‍ය පදනම සකස් කරලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් සමාධි ශික්ෂාවට පිවිසෙනවා. ඒ තමයි පංච නීවරණයන් යටපත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි එදා මතක් කරගත්තා ඒ ඒ නීවරණයට ප්‍රතිපක්ෂ ධර්මයන් හිතේ දිනු කරනවා. උදාහරණයක් වශයෙන් විතර්කය හොඳට පැවැත්වුවාම අපි තෝරගත්ත කුසල ආරම්මණයකට නැවත නැවත විතර්කය කරන්න කරන්න ඉතින් එතකොට හිතේ තීච්ච අර මුළු ගැන්නෙච්ච ගතිය, ඔතෑන් ගතිය, කම්මැලි ගතිය අයින් වෙනවා. තීන විද්‍ය දුරවන් වෙනවා. ඊට පස්සේ ඒ සතිමත් වෙච්ච අරමුණ හොඳට තීක්ෂණව විමසන්න විමසන්න දැන් සැක නැතිව ඒ අරමුණ ගැන අවබෝධයක් එන්න පටන් ගන්නවා. එතකොට හිතේ තියෙන විචිකිච්ඡාව දුර වෙන්න ගන්නවා. ඊළඟට දැන් මේ කටයුත්ත සාර්ථකව සිද්ධ වෙනකොට හිතේ සැහැල්ලුවක් ප්‍රමෝදයක් සතුටක් පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ පහළ වෙන ප්‍රීතිය, සතුට, සොම්නස ඇත්තටම හිතේ ව්‍යාපාදයකට තියෙන ඉඩ අහුරවනවා, ව්‍යාපාදය දුරු කරනවා. ඊට පස්සේ කායික වශයෙන්, මානසික වශයෙන් සහනයක්, සොයක්, සැපයක් තියෙනවා නම් හිතට ඉතින් පරණ දේවල් අල්ලගෙන පසුතැවෙන්න උවමනාවක් නැහැ. අතන මෙතන විසිරෙන්න උවමනාවකුත් නැහැ. මොකද ඇතුළතම සැප තියෙනවා. ඇතුළතම තෘප්තිමත් නම් ඇතුළතම සැපත් නම් ඉතින් හිත ඇතුළෙම රැඳෙනවා. හිතට යන්න එළිය දුවන්න උවමනාවක් නැහැ. ඉතින් එතකොට මේ සුඛ කියන සැපය කියන එක කායික වශයෙන් මානසික වශයෙන් යෝගාවචරයක් අත්දකින්න සුවය අර උද්දච්ච කුක්කුච්ච කියන නිවරණයට ප්‍රතිපක්ෂ වෙනවා. ඊට පස්සේ අපේ හිත සාමාන්‍යයෙන් එක අරමුණක ඉන්නේ නැතුව තවත් අරමුණකට පැන පැන යන්නේ හිතේ තියෙන කාමච්ඡන්දය නිසා දැන් අපි තෝරගත් අරමුණේම හිත නැවත නැවත ඒකාග්‍ර කරන්න කරන්න. හොඳට ඒ තුළම ශක්තිමත්ව පවතින්න පවතින්න හිතේ ඒකාග්‍රතාවයක් දිනු වෙනවා. අන්න ඒ ඒකාග්‍රතාවය කාමච්ඡන්දේ කියන නීවරණයට ප්‍රතිපක්ෂ වෙනවා. ඒකෝර මේ අන්දමින් අපි හිත ඇතුළේ දිනු කරන සමාධි අංග පහක් නිසා ඒ නීවරණ පහ දුර වෙලා යනවා. తాවකාලිකව යටපත් වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ බඳු ප්‍රතිපදාවක ඒ පියවරෙන් පියවර ඒ සිද්ධ වෙන විපරිණාමය පියවරෙන් පියවර ඒ සංඥාවන්ගේ සිද්ධ වෙන ඒ විපරිණාමය පෙන්눔 කරනවා නීවරණයටපත් වීම තුළින් හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා ප්‍රමෝදය හරහා ප්‍රීතියක් පහළ වෙනවා ප්‍රීතිය හරහා කාය සැහැල්ලු වෙනවා මනස සැහැල්ලු වෙනවා ඒ හරහා සැපයක් භුක්ති විඳිනවා ඒ සැපයක් භුක්ති විඳින සිත කය සමාධිමත් වෙනවා දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේක තව ගැඹුරට අරගෙන යනවා. දැන් සමාධිමත් වෙච්ච හිත කියන්නේ එතකොට නීවරණ පහ යටපත් වෙච්ච හිතක්. ඒ කියන්නේ තවත් ගැඹුරට ගත්තොත් ප්‍රථම ධානා මට්ටමකටපත් වෙච්ච හිත කියන්නේ සූක්ෂම වූ ඒ නීවරණයන් යටපත් වීමෙන් හටගත්තා වූ සතුටක් භුක්ති විඳින හිතක්. විවේකජ පීති සුඛ සුඛ සුඛම සත්‍ය සංඥා. කියලා බුදුරජාණන් වහන්සේ ඒකට නමක් දීලා තියෙනවා. ඒ කියන්නේ නීවරණයන් යටපත් වීම නිසා විවේකයක් හිතේ යට අරගෙන ඒ තුළ ප්‍රමෝදවත්ව සතුටින් සැහැල්ලුවෙන් පවතින හිතක් තමයි ප්‍රථම ධානයේ තියෙන්නේ. ඉතින් එතකොට ඒ බඳු සංඥාවක් තමයි දැන් මේ හිත ඇසුරු කරන්නේ. අර කලින් තිබිච්ච කාමච්ඡන්දය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. ව්‍යාපාදය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. තීන විද්‍යාව හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. සැකය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. ඒතර අපිට තේරෙනවා මේ ක්‍රමානුකූලව වඩන සමාධි ශික්ෂාව තුළදී දැන් බුදුරජාණන් වහන්සේ මේ රළු ඕලාරික ඒ සංඥාවන් ඉවත් කළා හිතට වැඩදායක සැහැල්ලුවක් සලසන හිතේ නිරෝගී බව වර්ධනය කරන අනිබඳු සංඥා මට්ටමක් දැන් මතු කරලා දීලා තියෙනවා. ඉතින් මේක දිගට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන ඒ රූපාවචර ධාන හතරම විස්තර කරලා ඊට පස්සේ එතනින් නොනවති අරූප ධාන වලටත් මේ හිත ගන්න ආකාරය විස්තර වෙනවා. ඒ කියන්නේ රූප ධාන වලදී නම් යම්සි රූපී ආරම්මණයක් තමයි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. ඒ වගේමයි යම්සි අරමුණක හිර වෙච්ච ගතියක් හිතේ තියෙනවා. ඒ නිසා යම්සි පටිඝ ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි විවිධ අරමුණු අසුරු කරන ස්වභාවයකුත් තියෙනවා. නමුත් මේ අරූප ධානයේකදී එහෙම එක ආරමුණක හිර වෙච්ච ගතියක් නැහැ. ආත්පස හිත විවෘත වෙච්ච ගතියක්. චේත විමුක්ති මට්ටම තමයි අරූප ධානවලදී විශේෂයෙන්ම මතක් කරන්නේ. ඒ වගේමයි රූප සංඥා මට්ටම ඉවත් වෙලා සම්පූර්ණයෙන් මේ රූපී தත්වයෙන් අරූපී தත්වයකට මාරු වීමක් සිදු වෙනවා. එතකොට සම්පූර්ණ සංඥාමය වශයෙන් ගත්තොත් වෙනස්කමක් අරූප ධානය වලට පිවිසෙනකොට යෝගාවචරයක් අත්දකින්න. එතකොට මේ කරන්නේ පුහුණුවක්. සමාධි ශික්ෂාව තුළ ලබන පුහුණුවක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ ශික්ෂාව තුළින් එහෙමනම් ඒ කලින් තිබිච්ච සංඥාව ඉවත් වෙලා ඊට වඩා සූක්ෂම සංඥාවක් දැන් හිතේ මතුවෙනවා. අර බුදුරජාණන් වහන්සේ කියපු ඒ කාරණා සික්ඛා ඒකා සංඥා උප්පජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධති. මේ කරගෙන යන පුහුණුව හරහා එක්තරා අන්දමක සූක්ෂම සංඥාවක් මතුවෙනවා, උපදිනවා. කලින් තිබිච්ච ගොරෝසු සංඥාව ඉවත් වෙලා යනවා. ඉතින් මේ ප්‍රතිපදාව තමයි දිගට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඊට පස්සේ යම්කිසි කොනකට පැමිණියට පස්සේ එතන බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා දැනට මේකේ තේරුම් මතක් කරන්නේ ආකින්චඤ්ඤායතන මට්ටම විදිහට ඒ ආකින්චඤ්ඤායතන මට්ටම සංඥාඥයක් සංඥාවේ එක්තරාන්දමක මුදුනක් කෙල පැමිණි තැනක් සූක්ෂම තැනක් වශයෙන් තේරුම් අරගෙන දැන් අර යෝගාවචරය එක්තරා අන්දමක විප්ලවීය අදහසක් විතර ගන්නවා. දැන් මෙතෙක් කාලයක් කරගෙන ගියේ ඒ සූක්ෂම සංඥාවකට තියෙන කැමැත්ත නිසා ඒ සූක්ෂම සංඥාව උපදවා ගැනීම සඳහා යම් යම් සංස්කාර යම් යම් උත්සාහ යම් යම් වීරය පැවැත්තුවා. ඒ වගේමයි අර දැනට තියෙන දොරහැටි සංඥා ඉවත් කිරීම සඳහා යම්කිසි වීරයක් ප්‍රතිපදාවක් අනුගමනය කළා. දැන් මෙයා එක්තරා අන්දමකට මේ தත්ත්වය තේරුම් අරගෙන එයාම කල්පනා කරලා බලනවා දැන් මම මේ දරන උත්සාහය හරහා තියෙන ගොරෝසු සංඥා ඉවත් වෙනවා ඒ වෙනුවට සූක්ෂම සංඥාවක් ස්ථාපිත වෙනවා මට හොඳයි මේ අලුතෙන් සංඥාවක් ස්ථාපිත කරගන්න නැතුව ඉන්න එක අලුතෙන් සංඥාවක් උපදවා ගන්න නැතුව ඉන්න එක ඒ වගේමයි ගොරහැඩි සංඥා ඉවත් කළා දාන එක මම ඒ නිසා කිසිම දෙයක් අලුතෙන් දැන් සංස්කරණය කරන්න යන්නේ නැහැ. අලුත් සංඥාවක් හිතේ උපදවා ගන්න මම මහන්සි වෙන්නේ නැහැ. දැනට තියෙන සංඥාවත් මම මීට අතහැරලා දානවා. කියලා එයා එක්තරා අන්දමක ඒ විපස්සනාව මූලික කරගත්ත යම්සේ අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්නවා. චේතේ මානසමේ පාපියෝ අචේතේ මානසමේ සේයෝ. මේ චේතනා පහළ කරනවා කියන එක මේ බාල ක්‍රියාවක් චේතනා පහළ නොකර ගන්නවා කියන එක ඊට වඩා උතුම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒ නිසා නච චේතේති නච අபிසංකරෝති. යා චේතනා පහළ කරන එක නවත්තනවා සංස්කරණ කරන එකක් නවත්තනවා. දැන් එතකොට මොකද වෙන්නේ? ආචේව සංඥා නිරුද්ධಂತಿ අඤ්ඤාචෝලාටික සංඥා න උපජ්ජන්ති. අර දැන් තිවිච්ච සංඥාව ක්‍රමානුකූලව දුරවන් වෙලා යනවා, ෂය වෙලා යනවා, වැය වෙලා යනවා. අලුතෙන් සංඥාවක් උපදින්නේ නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? නිරෝධම් පුසති. නිරෝධය සාක්ෂාත් කරනවා නැත්නම් නිරෝධයක් ස්පර්ශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ක්‍රමානුකූලව සංඥා ශේකර හැරීමේ ප්‍රතිපදාවේ එක්තරාන්දමක මස්තක ප්‍රාප්තියකට එක්තරාන්දමක මුදුන් මුදුන්පත් වීමකට තමයි දැන් මේ පැමිණෙන්නේ නිරෝධයක් ස්පර්ශ කිරීම තුලින්. ඉතින් මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරාට පස්සේ දැන් පොට්ටපාදි සාම වටිනා ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මේ බඳු සංඥාග්ගයක් උභාන්සේ එකමද එකම සංඥාග්ගයක්ද පනවන්නේ නැත්නම් විවිධ සංඥාග්ග පනවනවද කියන ප්‍රශ්නය නගනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම විවිධ සංඥාග්ගත් පනවනවා එකම සංඥාග්ගයකුත් පනවනවා කියලා. ඒ කියන්නේ යම් හෝ තැනක ඉඳලා ඒ යෝගාවචරය අර විප්ලවීය අදහස හිතට ගත්තා නම් ඒ කියන්නේ අලුතෙන් සංඥා පහළ නොකර දැන් තියෙන සංඥාව ක්‍රමානුකූලව ෂේ කර හරිනවා කියන ඒ විපස්සනාව මූලික කරගත්ත තීරණය ගත්තා නම් අන්න ඒ ස්ථානය සංඥාඥයක් වශයෙන් සංඥාවේ මුදුනක් වශයෙන් බුදුරයන් ආස්වාද කරනවා කියලා කියනවා. යම් එබඳු තැනකටපත් වෙලා එතන ඉඳන් ඒ තීරණය ගත්තා ඒ හරහා යා නිරෝධයක් ස්පර්ශ කරනවා. එතකොට ඒක ඒ තීරණය සමත ප්‍රත්‍යයෙන් කතා කරනවා නම් ප්‍රථම ධානය මට්ටමේදීත් යෝගාචරයට ගන්න පුළුවන්. ဒုတိ ය ධානය මට්ටමේදීත් ගන්න පුළුවන්. තෘතිය ධානය මට්ටමේදීත් ගන්න පුළුවන්. මේ විදිහට මේ පොට්ටපාද සූත්‍රයේ විස්තර වෙන මේ ස්ථාන හතේදීම ගන්න පුළුවන්. ඒ වගේම විපස්සනා මූලික කරගෙනම සම්පූර්ණයෙන්ම විපස්සනා මූලික කරගෙන යෝගාවචරය යන ගමනකදී ඒ තීරණය ගන්න පුළුවන්. එතකොට විවිධ මාර්ග තියෙනවා ඒ බඳු සංඥාඥයක් වශයෙන් සලකන්න පුළුවන්. ඒ වගේම Nirodhe ස්පර්ශ කරන්න පුළුවන්. මේ බඳු සාකච්ඡාවක් තමයි අපි මේ වෙනකොට කරලා අවසන් වුනේ. ඊට පස්සේ මේ සාකච්ඡාව මේ අන්දමින් අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා පොට්ටපාද. එයා අහනවා සංඥානුකෝ භන්තේ පඨමං උප්පද්‍යති පච්ඡාඥානං. සංඥාවද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා පහළම වෙන්නේ එහෙම නැත්නම් ප්‍රඥාවද? නුවණද ඉස්සෙල්ලා පහළ වෙන්නේ. එතකොට එතකොට බුදුරජාණන් වහන්සේ උත්තරත් උත්තරයක් දෙනවා. සංඥාකෝ පොට්ටපාද පඨමං උප්පද්‍යති පච්ඡාඥානං. සංඥාව තමයි පොට්ටපාද ඉස්සෙල්ලා පහළ වෙන්නේ. පස්සේ තමයි මේ සම්බන්ධ ප්‍රඥාවක් නුවණක් පහළ වෙන්නේ කියලා. ඉතින් අට කතාව මේක තෝරනවා මේ කතා කරන්නේ ඇතැම් විට අරහත් ඵල ඥානය සම්බන්ධයෙන් වෙන්නති කියලා. එතෙන්දී පහළ වෙච්ච අරහත් ඵලය හා සම්බන්ධ සංඥාව අරහත් ඵලය කියන එක මුලින් පහළ වෙනවා. ඒක හා සම්බන්ධ ප්‍රත්‍යක්ෂා ඥානය ඊට පස්සේ පහළ වෙන්නේ කියලා. තවත් පැත්තකට කරක කරනවා ඕනම මාර්ග ඵලයක් සාක්ෂාත් කරාම ඒ සාක්ෂාත් වීම මුලින් සිද්ධ වෙනවා ඒක හා සම්බන්ධ ප්‍රත්‍යක්ෂ ඥාන ඊට පස්සේ පහළ වෙන්නේ කියලා. ඊට පස්සේ නැවතත් දැන් පොට්ටපාද එයාගේ පරණ සුපුරුදු ඇත්තටම දැන් මේ කතාව මෙහෙම මේ සාකච්ඡාව මෙහෙම. මොකද එයා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ ආත්ම දෘෂ්ටියක් මත පදනම් වෙච්ච ශාස්ත්‍රක වාදයක් මත පදනම් වෙච්ච ලබ්ධියක් දෘෂ්ටියක් අදහන තැනක්. පරිබ්‍රාජකයෙක් වුණාම ඒ තැනින් තැන යමින් ඒ ඒ බඳු දෘෂ්ටියක් තමයි යාගේ දැක්ම වෙලා තියෙන්නේ. එයාට මේ බුදුරජාන් වහන්සේ මේ කාරණා විස්තර කරා කියලා අනාත්ම දර්ශනයක් ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා නැවතත් මේ සාකච්ඡාව එයා අදිනවා මේ සම්පූර්ණයෙන් ආත්මවාදයක් ඔස්සේ. මේක අපිට පැහැදිලිනවා දැන් මේ පොට්ටපාද අහන ප්‍රශ්න වලින්. එයා ඊට පස්සේ අහනවා සංඥානුකෝ භන්තේ පුරිසස්ස අත්තා. ස්වාමීන් වහන්සේ මේ සංඥාව කියන එක මිනිස්සෙගේ ආත්මයද කියන ප්‍රශ්නේ නගනවා. ඊට පස්සේ එහෙම නැත්නම් මේ සංඥාව එකක් ආත්මය තව එකක්ද කියන ප්‍රශ්නේ නගනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට ප්‍රශ්නයක් අහනවා. මොකක්ද ඔබ මේ ආත්මය කියලා කලකන්නේ කියන ප්‍රශ්නේ අහනවා. දැන් ඒකට ඇත්තම අවස්ථා තුනකදී පොට්ටපාද උත්තර තුනක් දෙනවා. පළවෙනි අවස්ථාවේදී ආ කියනවා මම මේ ආත්මය වශයෙන් කලකන්නේ මේ ශරීරයයි කියලා. ඒ කියන්නේ මේ ආහාර වලින් යැපෙන බොහොම දොරහැඩි මේ හතර මහා ධාතුවකින් සකස් වෙලා තියෙන මේ කෑලි කෑලි කඩලා ආහාර අනුභව කරලා අවස්සන මෙන්න නිබඳු මේ ඕලාරික රාළු දොරහැඩි ශරීරය තමයි සංආත්මය වශයෙන් සැලකන්නේ කියලා. ඒතර ප්‍රශ්නේ මුලින් උනේ ආත්මය සංඥාවද නැත්නම් සංඥාව ආත්මයද නැත්නම් මේ දෙක දෙකක්ද කියන ප්‍රශ්නේ. ඒකට බුදුහාඳුර අහන ප්‍රශ්නය තමයි මොකද්ද ඔබතුමා ආත්මය වශයෙන් කලකන්නේ කියලා. ඒක මුල් අවස්ථාවේ ප්‍රතිපාද උත්තර වෙනවා මම ආත්මය වශයෙන් කලකන්නේ මෙන්න මේ ආහාර වලින් යැපෙන කයයි කියලා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා ඔබතුමා ආත්මය වශයෙන් කලකන්නේ කය නම් සංඥාව කියන්නේ වෙන එකක්, කය කියන්නේ තව එකක් කියලා. ඒ කියන්නේ තමන් ආත්මය වශයෙන් කලකන මේ කය තිබුණාට මොකද? ඊට පරිබාහිරව හිතේ විවිධ සංඥා පහළ වෙනවා. ඒ නිසා ඔබතුමා සලකන ඔය ආත්මය එකක් ඒ පහළ වෙන සංඥාවන් වෙන එකක් කියලා පිළිතුර දෙනවා. ඊපස්සේ දැන් නැවතත් මේ පොට්ටපාද තමන්ගේ ප්‍රශ්නේ වර්ණගෙනවා. එයා අහනවා ස්වාමීනි මම ආත්මය කියලා සලකන්නේ මනෝමය මනෝමය වූ ආත්මයක් තමයි මම සලකන්නේ ඒක හැබැයි සියලු අංග ප්‍රත්‍යයන්ගෙන් සමන්විතයි ඒක හිතින් හදාගත්ත මනෝමය වූ ආත්මයක් තමයි මම මේ සත්‍යයක් තමයි මම මේ ආත්මය වශයෙන් සලකන්නේ. මනෝමයං කෝ සම්බන්තේ අස්ථානම් පච්චේනි සබ්බංග පච්ඡංගේ ඇතිය ඉන්ද්‍රියන්ති. මේ සියලු ඉන්ද්‍රයන්ගෙන් නොපිරිහි වුණු හොඳට ඉන්ද්‍රයන් සහිත ඒ වගේම සියලු අංග ප්‍රත්‍යයන්ගෙන් සහිත මනෝමය දෙයක් තමයි මම ආත්මය වශයෙන් සලකන්නේ. දැන් ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර වෙනවා ඔබ එහෙම දෙයක් ආත්මය වශයෙන් සැලකුවත් ඊට පරිබාහිරව සංඥා පහළ වෙනවා. ඒ නිසා ඔබෝය කලකන මනෝමය ආත්ම පරිලාභය. ඒකත් ඇත්තටම වෙන එකක් සංඥාව කියන එක තවත් එකක් කියලා මුද්‍රයන් වාසේ පිළිදලා දෙනවා. දැන් ඊට පස්සේ නැවතත් එයා ප්‍රශ්න අහනවා එහෙමනම් මම කිව්වොත් මම සංඥා මේ ආත්මය වශයෙන් සලකන්නේ අරූපී තත්ත්වයක් කියලා. අරූපී අත්පටිලාභය. අරූපී තත්ත්වයක් නම් මම ආත්මය වශයෙන් සලකන්නේ ඒ ආත්මයේ සංඥාය කියන්නේ එකක්ද? නැත්නම් දෙකක්ද? කියන ප්‍රශ්නය නැවතත් අහනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඔබ මේ අරූපී தත්වයක් නම් ආත්ම වශයෙන් සලකන්නේ ඒක එකක් සංඥා කියන්නේ ඊට පරිබාහිරව පහළ වෙන්න පුළුවන් තත්වයක් කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මෙයා අහපු එකම ප්‍රශ්නයකදීවත් මේ ආත්මය සංඥා වශයෙන් බාරගන්නේ නැහැ. ඊට පස්සේ දැන් පොට්ටපාද ටිකක් පැටලලාද කොහෙද? නැවතත් ඉතින් අහනවා මේ සක්කාපණේ සම්බන්ධේ මයා ඥාතු සංඥා බෝධිසත්ස අත්තාති අඤ්ඤා සංඥා අඤ්ඤෝ අත්තාති එයාට මේක තේරුනේ නැහැ එයා ඉන්නම තනිකරම ආත්ම දෘෂ්ටියක නැවතත් ප්‍රශ්නේ අහනවා ස්වාමීනි මට දැනගන්න පුළුවන්ද මේ ආත්මය කියන්නේ සංඥාවද නැත්නම් ආත්මය එකක් සංඥාව වෙන එකක්ද දැන් නැවතත් අහනවා දැන් ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඔබතුමාට ඒක දැනගන්න අමාරුයි ඔබතුමා අනුගමනය කරන්නේ වෙනත් ධර්මයක් වෙනත් ලබ්ධියක් ඔබතුමා අනුගමනය කරන්න වෙනත් රුචියක් ඔබතුමාට තියෙන්නේ වෙනත් වූ ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඒ බඳු වූ සත්‍යයක ඉන්න ඔයාට ඔබතුමාට මේකට නිවැරදි පිළිතුරක් තේරුම් ගන්න අමාරුයි කියලා ඒක ඇත්තකින් මේ අවස්ථාවේදී පොට්ටපාදට මේ ආඥායේ සංඥාව අතර තියෙන පැටලවිල්ල ගැන බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා ඊට පස්සේ දැන් මොකද කරන්නේ? කොටපාද දැන් සාමාන්‍යයෙන් එදා කාලේ තිබිච්ච විවිධාකාර දාර්ශනික ප්‍රශ්න 10ක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. දැන් මෙබඳු දාර්ශනික ප්‍රශ්න 10 10ක් නැවත නැවත බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලාගෙන් සංඝයා වහන්සේලාගෙන් ඇතන් මිත්‍ර තීර්ථකයන් බ්‍රාහ්මණයන් ඇවිල්ලා අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒවා පිළිතුරු නොදී පැත්තකින් තියලා තියෙනවා. සපනීය ප්‍රශ්න වශයෙන් එහෙම නැත්නම් අභ්‍යාසගත ප්‍රශ්න වශයෙන් ඒවට නමක් දීලා තියෙනවා. මොකද මේවා උත්තර දෙන්න යන්නේ නැහැ. ඕක කියන්නත් බැරිද නෑ කියන්නත් බැරි ප්‍රශ්න තමයි මේ 10. ඒක අපිට පොඩ්ඩක් ඕනනම් ඒ ගැන පිටියෙන් අවධානයක් යොමු කළොත් පොට්ටපාද අහනවා සස්සක ලෝකෝ උදනිව සච්චම් මොගමන්නා. ස්වාමීනි මේ මේ මේ ලෝකය දිගට පවතින දෙයක්. අනන්තයේ ලක්ෂණය මුළු කිසිම පාස්තරක් නැතුව දිගට කාලයේ සම්බන්ධ මින්මක් නැතුව දිගට පවතින සත්‍යයද මේ ලෝකය කියලා කියන්නේ. ඉතින් ප්‍රශ්නය අහන. ඒකමද ඇත්ත අනිත් සියල්ල බොරුද? ඉතින් ප්‍රශ්නය අහන. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ අග්‍රා කතං. කොහේ ඒතම් පොට්ටපද මය. පොට්ටපද මම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. කියන බුදුරජාණන් වහන්සේක පැත්තකින් තියෙනවා. උත්තර දෙන්න යන්නේ ඒක මම එහෙම දෙයක් කියලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එතනදී විස්තරයක් කරන්න යන්නේ. ඊට දැන් පොට්ටපාද අනිත් පැත්තට අහනවා අසස්සතෝ ලෝකෝ ඉදමේව සත්තම් මොගමන්න. එහෙනම් මොන් ස්වාමීනි මේක අසස්සතයිද? දෙකට පවතින්නේ නැති නැති වෙලා යන දෙයක්ද? උච්චේ දෙයක්ද මෙතන තියෙන්නේ. අශාස්ත්‍ව තත්ත්වයද මේක තියෙන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා මම මේකටත් උත්තර දෙන්නේ නැහැ. මේකත් මම පැත්තකින් තියනවා මම මෙහෙම දෙයක් පවසලා නැහැ. අර තුන්වෙනි ප්‍රශ්නේ වශයෙන් අහනවා අන්තවාලෝකෝ ඉදමේව සත්‍යම් මොග්ගමත්න. ස්වාමිනේ මේ ලෝකයේ කියන එකේ යම්කිසි අන්තයක් තියෙනවා. යම්කිසි කෙලවරක් තියෙනවා. මේ කාලේ වුණත් මිනිස්සු තිබව හොයනවා. කෝටි ගණන් වේදන් කර කර ඉතින් අභ්‍යවකාශ යානා හදාගෙන චන්ද්‍රිකා හදාගෙන ඉතින් අපි අබ්දාවකාශයේ චන්ද්‍රිකා රඳවගෙන ඉතින් අපි බලනවා පුළුවන් තරම් ඈත බලනවා. ඉතින් ඒක තමයි අපි සෑහෙන විද්‍යාවේ දියුණුව වශයෙන් සැලකන්නේ. ඈත තියෙන සෞරග්‍රහ මණ්ඩල ගැන අපි හොයනවා, සූර්යයා ගැන හොයනවා, ශීරපත ගැන අපි හොයනවා. ඈත ලෝකයක ජීවයක් තියෙනවද කියලා බලනවා. ඉතින් පුදුම විදිහට අදත් අප්‍රමාණ වූ සම්පත් දරා ගැනීමෙන් අපි මේ ලෝකය ගැන ඒකේ අහුමුළු ගැන ඒකේ විස්තර ගැන හොයන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් මේ පොට්ටපාද අහන්නේ මේ ලෝකයේ යම්ස කෙලවරක් තියනවාද? මායිමක් තියනවාද? කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ බඳු ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැහැ. මම මෙහෙම දෙයක් කියන්නේ නැහැ. කියලා ඒකටත් ඒ ප්‍රශ්නේ පැත්තකින් තියෙනවා. ඊට පස්සේ නැවතත් පොට්ටපාද අහනවා අනන්තවාලෝක ඉදමේව සත්‍ය මොගමයි. එහෙනම් ස්වාමීනි මේකේ සීමාවක් ඇත්තේ නැද්ද? කෙලවරක් පනවන්න බැරිද? අනන්තය දක්වාම මේ ලෝක ධාතුව පැවතිලා පවතිනවද? ඉතින් ප්‍රශ්නය අහනවා. මේකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකටත් කියනවා මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. මෙබඳු දෙයක් මම පවසන්නේ කියලා ඒකත් පැත්තකින් කියනවා. ඊළඟට බුදුරජාණන් මේ ප්‍රතිපාද මේ ශරීරයට එනවා. ශරීරය ජීවයයි මුල් කරගෙන දැන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ශරීරය කියන්නේ එකක්ද ජීවය කියන්නේ තව එකක්ද? සංජීවං සංසරීරං. ඉද මේව සත්‍යං වගමයි. ජීවයත් ශරීරයත් එකක්මද? දැන් අපි දන්නවා අපි කාටත් ඉතින් ජීවත් වෙනකොට මේ පණ තියෙනවා කියලා දැනෙනවා. ඒත් මේ පණ කොහෙද තියෙන්නේ? පණ කියන්නේ ශරීරයද? නැත්නම් ශරීරය කියන්නේ පණද? මේ දෙක එකක්ද? කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකත් පැත්තකින් කියනවා මම මෙහෙම දෙයක් කතා කරන්නේ නැහැ කියලා. ඊළඟට අඤ්ඤං ජීවං අඤ්ඤං හරේරං කියලා ඊළඟ ප්‍රශ්නේ අහනවා මේ පණ කියන්නේ ජීවය කියන්නේ අනෙකක් ශරීරය කියන්නේ තව එකක් මේකද ඇත්ත අනිත් සියල්ල බොරුද කියන මේ ප්‍රශ්නේ නැවතත් පොතපාද නගනවා ඒකෙත් බුදුරජාණන් වහන්සේ මෙහෙම මම උත්තර දෙන්නේ නැහැ. මේකත් මම පැත්තකින් කියනවා. මම මේවා මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ කියලා එකක් පැත්තකින් තියෙනවා. දැන් ඊට පස්සේ අතරම තව පොදුවේ අහන මේ සහතන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහන ප්‍රශ්න හතරක්. නැවත ඊළඟට මේ කොට බාල මත කරනවා. මේ ප්‍රශ්න හතර ඇතම් අවස්ථාවන් වලදී අනෙකුත් ප්‍රශ්න වලින් තොරවත් අනියමත් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී නම් මේ අභ්‍යාගත ප්‍රශ්න 10ම පොතපාද නගනවා. හැබැයි ඇතම් සූත්‍ර තියෙනවා වෙනත් පරිබ්‍රාජකකින් වෙනත් බ්‍රාහමණයින් වෙනත් පිරිස් ඇවිල්ලා ඉතින්වන්සේ මේ දැන් අපි කතා කරන්න යන මේ ප්‍රශ්න හතර විතරක් අහපු අවස්ථාවක් තියෙනවා. දැන් අපිට කෙනෙක්ට ප්‍රශ්නයක් අතු වෙන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් පිරිනමන කාට පස්සේ එයාට මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ට අදත් ඔය ප්‍රශ්න තියෙනවා. එයාට මොකද වෙන්නේ? එයාගේ ආත්මයට මොකද වෙන්නේ? කොහොම තමයි අහන්නේ. ඒකකට බැලුවාම තින්නේ මහා පැටලෙලි සාගත ප්‍රශ්න. කියන්නේ අපිට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය දැන් රහත් වුණාට පස්සේ මොකද වෙන්නේ? එයා දිගට තියනවාද? නැත්නම් එතනින් ඉවර වෙනවද? ඔන්න ප්‍රශ්න දැන් අහන්නේ. ඉතින් මේ ඔක්කොම එකාතකින් බලනවා තනිකර අර ආත්ම දෘෂ්ටිය මතයි පදනම් වෙලා තියෙන්නේ ආත්මයක් තියෙනවා කියලා ගත්ත පදනම මත තමයි පිටාගෙන මේ ප්‍රශ්න අහන්නේ දැන් ඊට පළවෙනිම අහනවා ඕතස සහගතව පරම්මරණ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤා. ඒ සහගතෙම මරණින් මස්සේ පවතිනවද? දැන් මේ තැනත්තේ රහත් බවටපත් වුණා. ඊට පස්සේ එයා පිරිනවන් පෑවා. මැරුණා. ඊට පස්සේ ආත් දෙකට පවතිනවද? මේ ප්‍රශ්නේ අහන්නේ. ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ නැහැ කියලා. නොහෝතිව කායදෝ පරමං. එහෙමනම් මේ තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ මරණයෙන් මත්තේ නොවේද? එයා පවසින් නැද්ද? ඒකද සත්‍ය අනිත් ඒවා ඔක්කොම බොරුද? ඒකටත් බුදුරයන් උත්තර දෙන්නේ මම මේවට පිළිතුරු සපයන්නේ නැහැ කියලා පැත්තකින් කියන්නේ. ඊළඟට අනිත් පැත්තට අහනවා හෝතිච නොහෝතිච කතාවසෝ පරමාර්ථය. ඒ කියන්නේ වෙනවා කියන එකයි නොවෙනවා කියන එකයි දෙකම දෙහෙමනම් මේ සිද්ධ වෙන්නේ. මරණින් මත්තේ. ඒකත් බුදුන් වහන්සේ පැහැදිලි කියලා උත්තර දෙන්නේ නැහැ. ඊළඟ දවසක් අහනවා මේව හෝති න න හෝති සාගතෝ පරමං. ඒ කියන්නේ ඇත්තේත් නැති කියන්නේ ඒකට පවතින්නේත් නැති නොපවතින්නේත් නැති සත්‍යයක්ද ආතන් වහන්සේ කෙනෙකුට බුදුරජාන් වහන්සේට මරණින් මත්තේ පිළිවන් පෑවට පස්සේ සිද්ධ වෙන්නේ කියලා අහනවා. ඒකට ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඉතින් අපිට තේරෙනවා මේ අහපු ප්‍රශ්න 10ම බුදුරජාණන් වහන්සේ පැත්තකින් තියපු ප්‍රශ්න. පිළිතුරු නොදීපු ප්‍රශ්න, අභ්‍යාගත ප්‍රශ්න. ඊට පස්සේ ඉතින් දැන් වත්තපාද අනිත් පැත්තට අහන ඇයි මේ ඔබවහන්සේ උත්තර දෙන්නේ නැත්තේ? මොකද මේවා පැත්තකින් තියන්නේ? ඒක ඒකත් හොඳයි. දැන් අපි මේක විස්තර කරගෙන යනකොට ඉතින් අපේ ඔළුවටත් මේ ප්‍රශ්නේ එනවා. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥන් වහන්සේ නම් සියල්ල දන්නා වූ දක්නා වූ තැනැත්තෙක් නම් මේ පොට්ටපාද අහන මහා දාර්ශනික ප්‍රශ්න වලට උන්වහන්සේට පිළිතුරු දෙන්නේ. ඇයි මේ පිළිතුරු දෙන්නේ නැත්තේ? ඇයි මේ 10ව පැත්තකින් කියන්නේ? අභිදාකාරක ප්‍රශ්න වශයෙන්. කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ බුදුහාඳුරෝ දන්නේ නැති හින්දාද මේ උත්තර නොදී ඉන්නේ. ඒක වෙන හේතුවක් තියෙනවා. ඒක තමයි මේ පොට්ටපාදත් අහන්නේ. අස්මා පණිතම් බන්තේ භගවත අභ්‍යාගතම්. ස්වාමීන් වහන්සේ මොන හේතුවක් නිසාද මේ දේවල් ඔබ වහන්සේ පවසන්නේ නැත්තේ? මේවට අත දාන්න යන්නේ නැත්තේ? මේවට උත්තර දෙන්න යන්නේ නැත්තේ ඇයි? කියන ප්‍රශ්නේ අහනවා. එතන තමයි ඇත්තම අපිට ත්‍රිසක් වශයෙන් දුකින් මිදෙන්න උත්සාහත් වෙන්න ත්‍රිසක් වශයෙන් දේවාංශයේ සරණ ගිය ත්‍රිසක් වශයෙන් ඒ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර සෑහෙන වටිනවා. උන්වහන්සේ දෙන පිළිතුරේ තියෙන්නේ නහි සම්පොද්දපාද අර්ථ සංහිතා න ධම්ම සංහිතා නාදි භ්‍රමචර්යකම් න නිබ්බිදාය න විරාගාය න විරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්ති සංවත්ති සස්මා සංමයා අබ්දා කටන්ති වත්පාද මේ අහපු එකම ප්‍රශ්නයක්වත් ආස්වාදයක් නෙවෙයි ඒක Tamanට කිසිම යහපතක් සැලසන්නේ නැහැ. ඒ වගේමයි ඒක දහමට කිසිම පහසුවක් සැලසන්නේ නැහැ. ඊළඟට උතුරා වූ ධර්මයකට ගෙනියන්න හේතු වෙන්නේ නැහැ. ඊළඟට නාදි භ්‍රමචාරියක මේ විසින් මෙදෙන්න නිවන් දකින්න යන ඒ බඳු භ්‍රමචාරිය ප්‍රතිපදාවකට කිසිම ප්‍රයෝජනයක් මේ ප්‍රශ්නයකින්වත් ලැබෙන්නේ නැහැ. ඊළඟට නිබ්බිදාය මේ සංසාරය කෙරෙහි කලකිරෙන්න මේ ප්‍රශ්න එකකින්වත් කිසිම උපකාරයක් ලැබෙන්නේ නැහැ. ඊළඟ විරාගාය මේ මුළු මහත් සංසාරය කෙරෙහි විරාගයක් ඇති කරගන්න. මේ එකම ප්‍රශ්නයකින්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ. නිරෝධාය මේ කරගෙන යන සංස්කරණ නවත්තන්න නිරෝධයක් සාක්ෂාත් කරගන්න. මේ එකම ප්‍රශ්නයකින්වත් උපකාරයක් ලැබෙන්නේ නැහැ. උපසමාය හිතේ සංසිඳීමක්, සැහැල්ලුවක්, නිවීමක් ඇති කරන්න කිසිසේත්ම මේ ප්‍රශ්න වලින් උදව්වක් ලැබෙන්නේ නැහැ. අභිඥාය තමන්ගේ හිතේ ප්‍රඥාවක් ලෝතුරා ප්‍රඥාවක් පහළ කරගන්න මේ එකම ප්‍රශ්නයකින්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි නනිබ්බානාය හිත නිවන්න. හිතේ තියෙන රාගකින්ද නිවා ගන්න, ද්වේෂකින්ද නිවා ගන්න, මෝහකින්ද නිවා ගන්න මේ එකම ප්‍රශ්නයකින්වත් උපකාරයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම මේ එකම ප්‍රශ්නයක්වත් විස්තර කරන්න උත්තර දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා බුදුනාථට බුදුදු දෙනවා. දැන් ඊට පස්සේ බුදුනාථ කියනවා හැබැයි මොකද්ද මම ඉදිරිපත් කරන්නේ? මේවා අභ්‍යාකට වශන වශයෙන් මම පැත්තකින් තිබ්බා. මම මොකද්ද එහෙනම් ප්‍රයෝජනවත් දෙයක් වශයෙන් දේශනා කරන්නේ? මොනතරම් ඇත්තටම අපිට ඉතාම වටිනවා මොකද්ද බුදුරජාන් වහන්සේ තමන්ගේ දහම වශයෙන් තමන්ගේ උත්තරීතර වූ ප්‍රතිපදා වශයෙන් දෙපෙන් මිදෙන මාර්ගය වශයෙන් මොකද්ද එහෙනම් දේශනා කරන්නේ? එතෙන්ද දේශනා කරනවා ඉදන් දුක්ඛන්තිකෝ පොට්ටපාද මායා අභ්‍යාකතං පොට්ටපාද මෙන්න මේ දුකක් තියෙනවා කියලා මම දේශනා කරනවා මම පනවනවා අයන් දුක්ඛ සමුදයෝති කෝ පොට්ටපාද මායා අභ්‍යාකතං මෙන්න දුකට හේතුවක් තියෙනවා කියලා මම දේශනා කරනවා. අනන් දුක්ඛ නිරෝධෝති කෝපත්තපාද මයා ව්‍යාකටම්. මෙන්න දුක්ඛේ නිවීමක්. දුක සංසිඳීමක්. දුක්ඛ නිරෝධයක්. ගැන මම දේශනා කරනවා. අයන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාදි කෝපත්තපාද මයා ව්‍යාකටම්. මෙන්න මේ දුක නිරුද්ධ කරන ඒ ලෞතර ප්‍රතිපදාවක් තියෙනවා කියලා මම දේශනා කරනවා. ඉතින් මෙන්න මේක තමයි සම්බදේශනා කරා. ඒකට දැන් කොටපාඩ අහනවා දැන් ඔබ වහන්සේ ඇයි ඒකට මේක දේශනා කරන්නේ? අත්දේවල් එකක්වත් දේශනා කරන්නේ නැහැ. ඒකට මේ හතර මේ චතුරාර්ය සත්‍ය ඒ ඔබ වහන්සේ දේශනා කරන්නේ. ඒ කොටපාඩ අහනවා. ඒකම් මේ කොටපාඩ අර්ථ සංහිතා. ඒකම් ධම්ම සංහිතා. ඒතං ආදි බ්‍රහ්මචර්යකම් ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සමස්තය තස්මායතං මයා අභ්‍යාසකන්ති. දැන් මොන බුදුහාඳුරෝ ඍජුව ප්‍රකාශ කරනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අර්ථ සංහිතයි. මේකේ අර්ථයක් තියෙනවා. මෙලව පරලොව අත්වැඩ පරවැඩ සපයනවා. සමන්තත් සම්මුතත් මේ තුලින් යහපතක් සිද්ධ වෙනවා. අර්ථයක් සිද්ධ වෙනවා. ආදි බ්‍රහ්මචර්යය. මේ මුකින් මිදෙන්න යම්ස කෙනෙක් අනුගමනය කරන ඒ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවට මේ ධහම තුළින් ලොකු මඟපෙන්වීමක් සිද්ධ වෙනවා. ධම්ම සංයතන මේ තුල ධර්මයක් අන්තර්ගත වෙනවා. සබෑවක් අන්තර්ගත වෙනවා. සත්‍යයක් අන්තර්ගත වෙනවා. මේක ඒකාන්ත වශයෙන්ම මේ සසරින් සසර කෙරෙහි කලකිරෙන්න හේතු වෙනවා. සසර කෙරෙහි විරාගයක් ඇති කරගන්න මේ ධර්ම හේතු වෙනවා. ඒ වගේම හිතේ සිද්ධ වෙන අප්‍රමාණ වූ සංස්කාරයන් නිරෝධයක් කරා අරගෙන යන්න. සංඥාවන් නිරුද්ධ කරන්න. විඥාන නිරුද්ධ කරන්න, සංස්කාර නිරුද්ධ කරන්න. මේ ප්‍රතිපදාව උදව් වෙනවා. ඒවා සමනය කරන්න උදව් වෙනවා. Taman තුල ඒ සඳහා වමනා කරන ඉහළ ශ්‍රේෂ්ඨ ඥානයක් උපදව ගන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් උදව් වෙනවා. ඒ අවබෝධය තුළින් නිවීමක් සාක්ෂාත් කරගන්න මේ ධර්ම උදව් වෙනවා. අන්න ඒ නිසා ප්‍රතිපදාව මන්න මම මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. දැන් මේ විදිහට දැන් මේ කතාව සමත් වෙනවා. බොහොම ගැඹුරින් දාර්ශනික ප්‍රශ්න ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ ඇතන් දේවල්ට පිළිතුරු දීලා ඇතන් දේවල් පැත්තකින් කියලා ඒ පියවරෙන් පියවර දැන දැන සංඥා නිරුද්ධ කරන ප්‍රතිපදාවකුත් දේශනා කළා. අමාරු වුණාට පස්සේ දැන් පොට්ටපාද සාකච්ඡාව අවසන් කරනවා. එතුමා කියනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේට ඒ යම් සිතින්න පාපයක් වඩින්න තියෙනවා නම් දැන් ඒකට කාලය සුදුසුයි කියලා එක්තරා අන්දමකින් ඉඟි කරනවා දැන් සාකච්ඡාව හමාර කරන්න තමන් කැමතියි කියලා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ නැගිටලා මේ පින්දපාත වැඩම කරනවා. දැන් එතකොට ඒ පරිච්ඡේදය සමාප්ත වෙනවා. ඊට පස්සේ ඉතින්වත් තවත් මේක දිගට යනවා. මේ කොටවල් සූත්‍රයේදී මේ පොත්සපාද බලුවාම බොහොම අන්‍ය ලබ්ධකෙක් වුණත් බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් අවබෝධයක් තිබිච්ච තැනක්. ඒ වගේම ප්‍රඥාවන්ත මිනිසෙක්. දැන් එහෙම මේ බුදුරජාන් වහන්සේ සාකච්ඡාව අවසන් කරලා ගියාට පස්සේ දැන් මෙයාගාම ඉන්න ගෝල බාල පිරිස ඔක්කොමලා නැගිලා කෑ ගහන්න ගන්නවා. ප්‍රොත්පාදර විරුද්ධව නැගී සිටිනවා. ඔබතුමා මේ බුදුහාමුදුරුවෝ ඉඳද්දී අර සමන ගෞතමයන් ඉඳද්දී හැම එකටම එහෙමයි එහෙමයි කියාගෙන හිටියා. මේ එතුමාගේ පැමිණීම බොහොම ශ්‍රේෂ්ඨයි කියලාගෙන හිටියා. එතුමා ඉහළින් තියලා වර්ණනා කරා. අර අහපු එකම අභ්‍යාගත ප්‍රශ්නයකටත් උත්තරවත් උත්තරයක්වත් දුන්නේ නැහැ. කියලා බොහොම අර මේ පොට්ටපාදගේ හැසිරීම ගැන ඒගොල්ලෝ බොහොම අවඥා සහගතව යාට අපහාස කරනවා. දෝෂාරෝපණය කරනවා. ඊට පස්සේ ඉතින් පොට්ටපාද හැබැයි උත්තරයක් දෙනවා. එයා කියනවා ඇත්ත තමයි ඒ ශ්‍රමණ බහත් ගෞතමයන් වහන්සේ මං අහපු අභ්‍යාගත ප්‍රශ්න වලට නම් උත්තර දුන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ මේ නිවීමක් සාක්ෂාත් කරන ප්‍රතිපදාවක් ගැන දේශනා කරනවා. ඒකාන්ත වශයෙන්ම නිවීමක් ඒකාන්ත වශයෙන්ම ලෞතර දහමක් උන්වහන්සේ දේශනා කරනවා. ඒක මට තේරෙනවා ටිකක් දුරට. ඒක තේරෙද්දි මට බෑ මේ උන්වහන්සේට විරුද්ධ ඒකයි මම මේ ඒ උන්වහන්සේ බඳු ධර්මම් දේශනා කරන්නේ ඒකට නැමී සිට කතා කළේ. ඒ වෙනුවෙන් මම පිණි සිටියේ. ඒක මම අනුමත කළේ. මොකද ඒක මට තේරෙනවා. එතෙන්දී මට බෑ මේ කොහකාන්දමින් කටයුතු කරන්න. ඒකයි මම ඒ නිවැරදිව උන්වහන්සේව අනුමත කළේ. කියලා දැන් ඒ පොත්පාද තමන්ගේ පිළිසට උත්තර වෙනවා. මේ අතරම සංසිද්ධිය එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ මේ පොතපාද එයාගේ තියෙන සත්පුරුෂ ගුණය නිසාම චිත්තහත්ති සාරිපුත්ත කියලා මේ අශ්වයෙන් দমনය කරන්නම් කරන්න එකගේ පුතෙක් වෙන චිත්ත කියන කර්මයක එක නැවතත් දවස් දෙක තුනකට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩම කළා. වැඩම කළා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ සතර සාමීපී කතාවල නිරත වෙලා අර ක්ලාස් එකකට කලින් මේ ඇතිවෙච්ච සංවාදය ගැන නැවත මතක් කරනවා. නැවත මතක් කළා කියනවා සාමීනි ඔබ වහන්සේ දාර සම්පූර්ණ විස්තරය කරලා ගියාට පස්සේ මගේ ගොලබාල පිරිස මට හොඳටම දෝෂාරෝපණය කරා. ඔබ වහන්සේව අනුමත කරා කියලා. මේ විදිහට අර වෙච්ච සිද්ධිය Tamanට මුණ පාන්න වෙච්ච මේ ගැටළු සාධක தත්ත්වය ගැන පොට්ටපාද නිකන් පාපොච්චාරණය කරනවා මේ තමන්ගේ පිරිසකින් ඇතිවෙච්ච දුක්ගැහැට සම්බන්ධයෙන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සම්බේව කෝයසේ පොට්ටපාද පරිබාධික අන්දා අචක්කුකා. ඔය පොට්ටපාද එක ඇත්ත. එතන හිටිය අනිකුත් සියලුම පරිබ්‍රාජකයෝ නුවණ නැති පිරිස. ඒ මෝඩ පිරිසක්. එයා අන්දයි. එතන හිටිය එකම මේ සුභාෂිතය දැනගන්නා වූ තැනැත්තා ඔබතුමා පමණයි. එතකොට තේරෙනවා දැන් මේ ලොකු පිරිසක් සිටියට මේ නෛෂ්ක්‍රම්‍යයක් කරෝ පිරිසක්. නියම්තන් ගෙවල් දොරවල් වල ඉන්න පිරිසක් නෙමෙයි. නෛෂ්ක්‍රම්‍යයක් කරෝ පිරිසක්. මේ නෛෂ්ක්‍රම්‍යයක් කරපු මේ බහුල වූ පිරිසක් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හිටපු පිරිසේ ඔබතුමා පමණයි නුවණැත්තේ වශයෙන් කටයුතු කරන්නේ. ඔබතුමාට විතරයි යම්සි නුවණක් තිබුණේ. ඇස් පෙනුනේ ඔබතුමාට පමණයි. අනිත් අය සියල්ල අන්ධ වූ මොඩ පිරිසක්. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකං සාපි කෝපතපාද මය ධම්මා දේශනා පඤ්ඤත්තා අනේකං සිකාපි කෝපතපාද මය ධම්මා දේශනා පඤ්ඤත්තා. දැන් ඒකෙන්දී ඒකාන්ත වශයෙන් දේශනා කරපු ධම් තියෙනවා. ඒ වගේමයි ඒකාන්ත වශයෙන් දේශනා නොකරපු ධම්මුත් තියෙනවා. ඉතින් ඒ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ දැන් නැවතත් අර තමන් ඒකාන්ත වශයෙන් දේශනා නොකරපු ඒ ධර්ම ගැන මතක් කරලා දෙනවා. අර ලෝකේ ශාස්ත්‍රතද නැත්නම් ලෝකේ ආශාස්ත්‍රතද ලෝකේ අන්තවත්ද ලෝකේ අනන්තවත්ද ඊළඟට මේ ශරීරය කියන්නේ ජීවයමද නැත්නම් ජීවය කියන්නේ ශරීරයමද මේ දෙක දෙකක්ද එකක්ද සතරයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද සතරයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද සතරයන් වහන්සේ ඉන්නවයි නැහැයි කියන දෙකමද සතාගයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේ නැති නැත්තේ එතන தත්වයක්ද කියන මෙන්න ප්‍රශ්න 10ම බුදුරජාණන් කියනවා මම ඒකාන්ත වශයෙන් දේශනා කරන්නේ නැති ධර්ම. ඒවා අභ්‍යාහත ධර්ම. ඒවනේ ඒකාන්ත වශයෙන් දේශනා කරන ධර්ම කියනවා ඒ තමයි අයං දුක්ඛ අයං දුක්ඛන්තිකෝ වොට්ටපාද ඒකං ඒකාන්තිකා ධම්මෝ දේශිතෝ පඤ්ඤස්සෝ. මේ ඒකාන්ත වශයෙන් පනවන දේශනා කරන පැහැදිලි කරන විස්තර කරන ධර්මයක් තියෙනවා මෙන්න දුකක් තියෙනවා. අයන් දුක්ඛ සමුදයෝති. එන දුකට හේතුවක් තියෙනවා කියලා මම ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. අයන් දුක්ඛ නිරෝධෝති. මේ දුකෙන් දුක්ඛෙන් නිරුද්ධ වීමක් ගැන මම දේශනා කරනවා. අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය කියලා මේ මෙබඳු දුකෙන් නිදෙන මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා කියලා මම දේශනා කරනවා. මොකද ඒ සියල්ල ඒ සතර මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අර්ථ සංහිතයි ඉතාම අර්ථවත් සමන්තක් මිනිසක් වැඩසලසනවා. ඒ වගේම ධර්මයට එකඟයි. ඒ නිවන් දකින්න ප්‍රතිපදාවකට භ්‍රමචාරී ප්‍රතිපදාවකට උදව් කරනවා. ඒකාන්ත වශයෙන්ම නිබ්බිදාවක් පිණිස විරාගයක් පිණිස නිරෝධයක් පිණිස කෙලෙස් සංසිඳීමක් පිණිස නිරෝධයක් පිණිස හේතු වෙනවා ඒ වගේම ගැඹුරු ප්‍රඥාවක් අවදි කරන්න හේතු වෙනවා ඊළඟට අවබෝධය පිණිස හේතු වෙනවා නිවීමක් පිණිස හේතු වෙනවා දැන් මේවත් අපි කෙටියෙන් නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන ටිකක් මතක් කරගන්න වටිනවා ඇයි බුදුරජාණන් වහන්සේ මේ තරම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි මුල්තන දීලා මේ දේශනා කරලා තියෙන්නේ දැන් පොතපද සූත්‍රයේදී ඇත්තටම චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන දීර්ඝ විස්තරයක් අන්තර්ගත වෙලා නැහැ කෙටියෙන් සත්‍ය හතර ගැන නම් වශයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ නමුත් අපි දන්නවා වෙනත් නොයෙකුත් සූත්‍ර දේශනාවන් වලදී බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරනවා. දැන් අපේ පළවෙනි සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය ගැන කෙටියෙන් මතක් කරගත්තොත් මොකද්ද මේ දුක කියන්නේ? සංගොක් කලාවට අපිට දුක තියෙනවා. මේ දවස්වලදී සෑහෙන මිනිස්සුන්ට දුකක් තියෙනවා. මොකද ආර්ථිකේ කඩාවැටිලා, ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා, ඉතින් සෙල් පෝලින් වැඩි වෙලා ඉතින් මේ වගේ ඉතින් අද ලංකාවේ ඉතින් පපුල වශයෙන් ප්‍රශ්න තියෙනවා. මේකද මේ දුක. එහෙම නැත්නම් අපි ලෙඩ වෙනවා, රෝගාතුර වෙනවා, මැරෙනවා. මේකද දුක. ඒකට මේක මට වුණාමද මේ මට දැනෙන දුක අනිත් අයට වුණාම මට දැනෙන්නේ නැහැ. ඒ නිසා අනිත් අයගේ දුක දුක නෙමෙයිද? මේ වගේ විවිධ අන්දරින් අපිට මේ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් එතකොට මේවා හරහා යනවා කියන්නේ අපි දුක දැනගන්නවා කියන එකද? ඒ කියන්නේ වැඩියෙන්ම දුක් විඳපු කෙනා දුක්ඛ සත්‍ය වැඩියෙන් අවබෝධ කරලා තියෙනවා. දුක නොවිඳපු කෙනා දුක්ඛ සත්‍ය අවබෝධ කරලා නැහැ. එහෙමද එතකොට අපි මේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධය තීරණය කරන්නේ? එහෙනම් අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මොකද්ද මේ බුද්ධයන් වහන්සේ මොකද ඒක අවබෝධ කරන්නේ? මොකද්ද මේ දුක්ඛ සත්‍ය හා සම්බන්ධයෙන් අපි අනුගමනය කළ යුතු මාර්ගය. එහෙනම් අපි ටිකක් තේරුම් ගන්න සිද්ධ වෙනවා. දැන් අපි කවුරුත් අහලා තියෙන ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රථම කොටම දේශනා කරපු ඒ සූත්‍රයේදී මේ දුක්ඛ සත්‍ය ගැන දේශනා කරනවා. එතෙන්දී කියනවා ජාති දුක්ඛා, ජරාපි දුක්ඛෝ, ව්‍යාධි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් මනබති සම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වීම දුකක්, අප්‍රේයන් හා එක්වීම දුකක්, ප්‍රේයන්ගෙන් වෙන්වීම දුකක්, තමන් යමක් කැමති දෙයක නොලැබීම දුකක්. සංක්ෂිප්ත වශයෙන් කෙටියෙන් මේ පංච උපාදානස්කන්ධයම දුකක් වශයෙන් දේශනා කරනවා. ඒකවල අපිට තේරෙනවා මේ අපේ ජීවත් වෙන කාලය තුළදී මේ දුක අපිට උරුම වෙලා තියෙන එකක්. අපිට මේ දුක සහිත තැනක තමයි ඉපදලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ දුක උදේමයි අපේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක පිළිගත්ත පමණින් ඒක සම්පූර්ණයෙන් අවබෝධ කළා වෙන්නේ නැහැ. මේ දුක්ඛ සත්‍ය හා සම්බන්ධයෙන් අපි කල යුතු යමක් තියෙනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරද්දී ඇත්තම එක එක සත්‍යයක් ගානේ අවස්ථා තුනකින් විස්තර කරනවා. හැම සත්‍යයකටම තියෙනවා මුලින්ම න්‍යායක්. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා theory part එකක් තියෙනවා. theory එකක් නැත්නම් සිද්ධාන්තයක් මේ හැම සත්‍යයක් සම්බන්ධයෙන් තියෙනවා. ඒකට අපි කියන්න පුළුවන් පරියත්ති කියලා. පරියත්ති කොටසක් හැම සත්‍යයකම තියෙනවා. ඊට පස්සේ මේ සත්‍ය හා සම්බන්ධයෙන් අපි කටයුතු කරපු ආකාර, කළ යුතු ආකාරය. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ප්‍රායෝගිකව ඒ සඳහා පිළිපිය යුතු ආකාරය විස්තර කරන ප්‍රතිපදාවක් තියෙනවා. පටිපස්ති කියලා කියනවා. ඒ යම්ස කෙනෙක් එබඳු ප්‍රතිපදාවක් අනුගමනය කළා ප්‍රායෝගිකව ඒ කෙරෙහි කටයුතු කළා කාලයක් ගත වුණාට පස්සේ සම්පූර්ණ වීමක් සාක්ෂාත් වීමක් ප්‍රතිපදාව පිරීමක් පරිපූර්ණ වීමක් සිද්ධ වුණාම අන්‍යයාටපත් වෙන ප්‍රතිවේදයක් ප්‍රතිවේද කියලා කියන සත්‍යකුත් තියෙනවා. එහෙනම් මෙන්න මේ හැම සත්‍යයකටම පරියත්ති, පටිපත්ති, පටිවේද කියලා අවස්ථා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර පින්වත් මේ මුලින්ම සත්‍ය, දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් මුලින්ම එන පරියත්ති කියන කොටස තමයි ඇත්තටම අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉපදීම කියන දුකක් මරණය කියන එක දුකක් ව්‍යාධිය කියන එක දුකක් පයසට යන කියන එක දුකක්. ඔය විදිහට කියාගෙන ගිහිල්ලා සංක්ෂිප්ත වශයෙන් පංච උපාදානස්කන්ධේම දුකක් කියනවා. ඔන්න මේ පංච උපාදානස්කන්ධේම දුකක් කියන එක තමයි ඇත්තටම අපි භාවනා කරන පිළිසක් වශයෙන් විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ. එන්න මේ පංච උපාදානස්කන්ධ දුක්යි කරගන්න තියෙනවා. ඊට පස්සේ පටිපත්ති කියන කොටසදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දුක්ඛ ආර්ය සත්‍යය පරිඤ්ඤයං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං මේ දුක්ඛ ආර්ය සත්‍ය හාත්පසින්ම දැනගත යුතුයි කියලා. දැනගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. ඒකෙන් පැනලා යව නෙමෙයි කරන්න තියෙන්නේ. මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන අපි අවබෝධයක් ඇති කරගත යුතුයි. ඊට පස්සේ පටිවේද කියන කොටස තියෙන්නේ අන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දැනගත්තා. තේරුම් ගත්තා. දුක්ඛං අරිය සත්‍යං පරිඥාතං කියලා දේශනා කරනවා. ඒ කියන්නේ එහෙනම් අපි මේ දුක අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඒකයිද මේ දුක. ඒකයිද මගේ දුක නෙමෙයි. ඒකයිද ඔබේ දුක නෙමෙයි. ඒකයිද හුදෙක් දුක. දුක හැටියෙන් තේරුම් ගන්න එක පළවෙනි ආර්ය සත්‍යය තුළ විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. දැන් අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපිට මොන අපිට ඔලුව කැක්කමක් හැදෙනවා. ඔළුව කැක්කම හැදුනාම ඉතින් අනේ මගේ ඔළුව කැක්කමයි මම දැන් ඉතින් ටිකක් දා ගන්න ඕනේ. ඉතින් එහෙම මගේ ඔළුව කැක්කම කියලා අපි මේ ඔළුව කැක්කම මගේ කර ගන්නවා. දැන් එතකොට දුක්ඛාර සත්‍යක දාලා බලද්දී මේක මගේ ඔළුව කැක්කම නෙමෙයි. ඒක ඇන්නේ දුක. එහෙනම් අපිට පුළුවන්කමක් ලැබෙන්න ඕනේ මේ දුක දුක හැටියට කියලා දකින්න. දුක මගේ කරගෙන ඒකට අයිතිවාසිකම් කියාගෙන අයිති කරගෙන බලන දුකක් නෙමෙයි මේක. මේකයි අපි කාටත් උරුම වෙච්ච දුකක්. මෙන්න මේ දුක දුක හැටියෙන් තේරුම් ගන්න උසාවන්ත වෙන්නේ. ඔන්න ඔතන තමයි ඇත්තටම ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ. කොහොමද මෙන්න මේ පුහුණුව? අපි කොහොමද මේ මගේ දුක කරන්නේ නැතුව දුකෙන් ඉවත් වෙලා දුක දිහා බලන්නේ? දැන් මේකට මේකට අපි සතිපට්ඨානය හරහා පිවිසෙන ආකාරය ගැන සිදුවෙන් මතක් කළොත් දැන් අපි ආනාපාන සති භාවනාවක් වඩනකොට අපි උත්සාහවන්ත වෙනවා කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා. කයට එයාගේ පාඩුවේ හුස්ම ගන්න ඉඩ දීලා ස්වාභාවිකව හුස්ම ගන්න ඉඩ දීලා ඒකෙන් ඉවත් වෙලා ඒක දිහා බලන්න. ඒතර නිකන් හරියට නිකන් වෙන කෙනෙක්ගේ කයක් හුස්ම ගන්නවා. අපි ඒක දිහා බලන් ඉන්නවා වගේ. පරතෝ බැලමකින් තමයි බලන්නේ. එහෙමත් නැත්නම් අපි හිතමු මේ උදරය පිම්බෙනවා හැකිලෙනවා. අපි ඒක දිහා අරසෝ බැලමකින් බලනවා. අපි නැතෝ කුමනාවෙන් බඩ පුම්බන්න අකුලවන්න යන්නේ නැහැ. අයෙට ඒ වැඩේ කරගන්න ඉඩ දෙනවා. අපි හැබැයි පැත්තකින් ඉඳලා බොහොම සුවසේ නිදැල්ලේ පැහැල්ලේ ඒක දිහා බලනවා. අනුන්ගේ උදරයක සිද්ධ වෙන පින්බීමක් හැකිලිමක් දිහා බලනවා වගේ. එහෙම නැත්නම් අපේ මේ කයේ යම් යම් තැන්වල වේදනාවන් පහළ වෙනවා. සැප වේදනාවන් පහළ වෙනවා, දුක් වේදනාවන් පහළ වෙනවා, උපේක්ෂා වේදනාවන් පහළ වෙනවා. ඒ එකක්වත් මගේ දේවල් කරගන්න යන්නේ නැතුව මගේ වේදනාවන් කරගන්න යන්නේ නැතිව අපි ඒවෙන් ඉවත් වෙලා ඒක දිහා බලනවා. ඒක තව ගැඹුරකට ගිහිල්ලා දැන් මේ හිතේ විවිධ උපාදානයන් පහළ වෙනවා. හිත ගිහිල්ලා අල්ල ගන්න හදනවා. හිත ගිහිල්ලා දේවල් වල පැටලෙන්න හදනවා. හිතේ විවිධ කෙලෙස් පහළ වෙනවා. ඒවත් මගේ කෙලෙස්, මගේ උපාදානයන්, මගේ අල්ලා ගැනීම කරන්න යන්නේ නැතුව ඒ වෙන හුදෙක් උපාදානයන්. අල්ලා ගැනීම, කෙලෙස් කියන තැන තියලා ඉස්හාන ප්‍රශ්නාවකදී අපි පැත්තකට වෙලා බලනවා. දැන් මෙන්න මේ දෘෂ්ටි කෝණය මුළු සතිපට්ඨානයේ පුරාම විහිදී යනවා. අපි මුළු සතිපට්ඨානයේ පුරාම ඔන්න ඉදං දුක්ඛං අරිය සත්‍යං කියන කොටසට අනුගත වෙලා තමයි කටයුතු කළ යුත්තේ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි අපි නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න මුළු සතර සතිපට්ඨානයේ පුරාටම උත්සාහ වෙන්නේ. එතකොට කායानुපස්සනාවේදී රූප උපාදානස්කන්ධය ගැන අපි අධ්‍යයනය කරනවා. ඒක හොඳින් ගැඹුරින් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට වේදනානුපස්සනාවේදී වේදනා උපාදානස්කන්ධය ගැන ආත්පසින් දැනගන්න. හොඳට තේරුම් ගන්න. ඒක බාහිරින් තියලා බලන්න අපි උත්සාහන්ත වෙනවා. ඊළඟට චිත්තානුපස්සනාවේදී මේ විඥාන උපාදානස්කන්ධය ගැන හොඳින් තේරුම් ගන්න අපි උත්සාහන්ත වෙනවා. ධම්මානුපස්සනාවේදී මේ උපාදානස්කන්ධ පහ පිළිබඳව හොඳින් තේරුම් ගන්න, ගැඹුරින් වටහා ගන්න, අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එතකොට විශේෂයෙන්ම ඔය මග්ග සංයුත්තේ එන කන්ද සූත්‍රයේදී එහෙම බුදුරයන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ දුක්ඛ සත්‍ය? එතෙන්දී අර ජාති දුක්ඛ, ජරා දුක්ඛ මේ සාමාන්‍ය සම්මුතිය ගැන කතා කරන්නේ බුදුරයන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරන්නේ පංච උපාදානස්කන්ධා ස්කන්ධා තිස්ස වචනීය. මේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයන්ටම කියන වචනයක්. ඒ කියන්නේ මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ ස්කන්ධ පහට කියන සමාන පදයක් තමයි මේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ. එහෙමනම් අපි මේ පංචස්කන්ධය තේරුම් ගන්න ආත්පසින් තේරුම් ගන්න මනමින් අවබෝධ කරගන්න උත්සාහවත් වන ප්‍රතිපදාවක් අනුගමනය කළ යුත්තේ මෙන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න නම් පරියත්ති පටිපත්ති පටිපේද පටිවේද කියන කොටසදී එහෙමනම් අපි පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ සිද්ධ වෙන ක්‍රියාකලාපය තේරුම් ගන්න ඕනේ. ඒක මනමින් අධ්‍යයනය කරන්න ඕනේ, පරිශීලනය කරන්න ඕනේ. ඒක හාරවුස්සලා බලන්න ඕනේ. ඒ වගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ. ඒක මගේ කරගන්න යන්නේ නැතුව ඒක ඒ තැන තියලා බලන්න ඕනේ. අන්න එහෙමනම් කෙනෙකුට කියන්න පුළුවන් අන්න යම් පමණකට මම මේ සඳහා උත්සාහ කළා කියලා. ඒකේ විවිධ විවිධ මට්ටම් වලින් තේරුම් ගන්න පුළුවන්. හේතුපත්ත දහමක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන්. එක එක පැති වලින් බලන්න පුළුවන්. රූපස්කන්ධය දිහා, වේදනාස්කන්ධය දිහා, සංඥාස්කන්ධය දිහා, සංස්කාරස්කන්ධය දිහා, විඤ්ඤාණස්කන්ධය දිහා මේ විදිහට ඒ කෙනෙක් හොඳට මේක තීක්ෂණ වශයෙන් දැනගන්න උත්සාහන්ත වෙනවා නම් අන්න දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම ගැන තමයි එහෙමනම් මේ අතරහදිපත්තාව ධර්මයන් වල මූලිකවම අපි කටයුතු කරලා තියෙන්නේ. ඊට පස්සේ දුක්ඛ සමුදය කියන මේ සංහාව නිරුද්ධ කරන ප්‍රතිපදාවක් කියලා අනුගමනය කරන සිද්ධ වෙනවා. දැන් දුක්ඛ සමුදය අරිය සත්‍යං කියලා ඒකේ අරියස්ති කොටසක්. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතන තියෙන්නේ වෙනකක් නෙමෙයි තණ්හාව වශයෙන් දේශනා කරනවා. තණ්හාවේ ප්‍රභේද වශයෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ අවස්ථා තුනක් දේශනා කරනවා. ඊට තණ්හාව ගැන එහෙම විස්තර කළා ඒකට කොහොමද අපි ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ? කළ යුතු දේ කුමක්ද? දුක්ඛ සමුදයන් අරිය සත්‍යම් පහතම්බන්. එතෙන්දී අපි කරන් තියෙන ප්‍රහාණයක්. සංහා ප්‍රහාණය කරන්න අවශ්‍යයි. සංහා ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් අනුගමනය කරන්න අවශ්‍යයි. ඊට පස්සේ අන්න සංහා ප්‍රහාණය කරා දුක්ඛ සමුදයයන් අරිය සත්‍යං පහේනම් කියලා අන්න සංහා ප්‍රහාණය කරා කියලා අන්න කෙනෙකුට දැනගන්න පුළුවන්. ඊට පස්සේ දුක්ඛ නිරෝධ සත්‍යය ගැන ඉදන් දුක්ඛ නිරෝධ ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා මෙන්න දුක්ඛ නිරෝධයක් තියෙනවා. ඒකට මොකද කරන්න තියෙන්නේ? දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකා ධම්මං. ඒක සාක්ෂාත් කරන්නයි තියෙන්නේ. සාක්ෂාත් කරා නම් ඒක සත්‍චි කතං කියලා සාක්ෂාත් කරා කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය. කියන අතර ආරෂ්ඨාංග මාර්ගය විස්තර කරනවා. ඒ සම්බන්ධව දේශනා කරන්නේ දුක්ඛ නිරෝධං දුක්ඛ නිරෝධ ප්‍රතිපදා ආර්ය සත්‍යං භාවයේ සම්බන්ධ. ඒක අපි වඩන්න ඕනේ. ඒක අපි දිනු කරන්න ඕනේ. ඒ තුල ප්‍රායෝගිකව හැසිරෙන්න ඕනේ. ඒ තුල ප්‍රායෝගිකව ජීවත් වෙන්න ඕනේ. අන්න අපි ඒක වඩන්න ඕනේ. ප්‍රතිපදාව අපි වඩන්න ඕනේ. එහෙමනම් ඒ කටයුත්ත කරා නම් අන්න භාවයේ භාවිතං කියලා අන්න අපි මේක ප්‍රතිපදාව අනුගමනය කළා ඒ තුළ ජීවත් වුණා මම ඔන්න දැන් වැඩේ අවසන් කළා කියලා අන්න සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ අන්දමින් බොහොම ගැඹුරින් බුදුරන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරලා තියෙනවා. ඉතින් අද අපි මේ ධර්ම දේශනාවදී ඒවත් කෙටියෙන් මතක කරගත්තේ බලමු ඉස්සරහට තව ටිකක් මේවා විමසලා බලන්න. විශේෂයෙන්ම මේ පිටුරුන්ට සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධයෙන් කරපු දේශනා මාලාවේදී අවසානයේ ධම්මානුපස්සනා කොටසදී එනවා මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අපි එතෙන්දී මේවා ගැන ටිකක් දීර්ඝව සාකච්ඡා කළා. මේ පිටුරුන්ට පුළුවන් ඒවත් නැවතත් අහලා බලන්න. ඉතින් එහෙමනම් අද දවසේ අපේ පැයකට ආසන්න කාලයක් උදාසන මේ ධර්ම දේශනාවට හුඟම් දීමෙන් අපි තුල මේ ධර්ම ඥානයක් උපදව ගන්න, සුතමේ ඥානයක් දිනු කරගන්න, ඒ සුතමේ ඥානය අපේ ප්‍රතිපදාවකට උපයෝගී කරගන්න අපි උත්සාහවත් වුණා. ඒ උත්සාහය අපිටත් අප සියලු දෙනාටම උතුම් නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම සෙරුවන් සරණයි.